අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස මේ අද ඊටමත් වටිනා කොටසක් අපිට පැහැදිලි කරා පාරමිතා ධර්ම සහ බෝධිපාක්ෂික ධර්ම අතර ඇති සම්බන්ධතාවය. එතකොට ස්වාමින් වහන්ස මේ මම මේ අහන්න යන ප්‍රශ්නය මගේ පුද්ගලික ප්‍රශ්නයක් නූනට මේ අහන ප්‍රශ්නය අහන්න යන ප්‍රශ්නය ඇතැම් භාවනාචාර්යවරු පවා අහනවා ඒ මතය දරාගෙන ඒක නිසයි මම මේ ප්‍රශ්නේ මතු කරන එක වැදගත් කියලා හිතන්නේ. සමාජයේ බොහෝ විට ඇහෙන දෙයක් තමයි පාරමිතා අපිට කොච්චර පිරීලා තියෙනවද කියලා අපි දන්නේ. ඒක දැනගන්න පුළුවන් විදිහක් තියෙනවා. එහෙම නැහෙනේ. එහෙම දැනගන්න බෑනේ. ඒ නිසා ඔයගොල්ල ඒකත් කියන්නේ ඔයගොල්ල ඒ නිසා මේ පුළුවන් තරම් ඉක්මනට මේ නිවන් දකින්න මේ ආත්මෙම උත්සාහ කරන්න කියලා. අන්නේ ඒ ඒ කතාව පිළිබඳව මේ පසුබිම හදපු පසුබිම තුල ඉඳගෙන පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් ඒ ප්‍රශ්නයත් එහෙම නැත්නම් ඒ ප්‍රකාශනයත් අපි අර මුලින් කිව්වා වගේ අර්ධ සත්‍යයක්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ පාරමිතා කොච්චර පිරලා තියෙනවද කියලා. ඒ නිසා ප්‍රමාද නැතුව මේ භවය තුල නිවන් දකින්න උත්සාහ කරන්න කියන කතාව හරි. හැබැයි අපිට මේ ප්‍රකාශනය ඒක අර්ධ සත්‍යයක් කියලා කියන්නේ ඇයිද? අපිට හැමෝටම මේ යෝජනාව කරන්න බෑ. ඒකට තව කොටසක්. එහෙම නැත්නම් ඒක අර්ධ සත්‍යයක් කියනවට වඩා ඒක අසම්පූර්ණ ප්‍රකාශනයක් කියලා කිව්වොත් නිවැරදි. අර්ධ සත්‍යයක් කියනවට වඩා. ඇයි මේ ප්‍රකාශනය අසම්පූර්ණ වෙන්නේ? අපි ඒකට තව කොටසක් එකතු කරන්න ඕනේ. මොකක්ද එකතු කළ යුත්තේ? සම්මා සම්බුද්ධත්වයේ හෝ පච්චේක බුද්ධත්වයේ හෝ විශේෂ බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී තානාන්තරයක් හෝ පැතුමක් නැතිනම් ඔබ සසරේ පාරමිතා පිරලා තියෙන්න පුළුවන් ඒ නිසා උත්සාහ කරන්න මේ ජීවිතේම නිවන් දකින්නට පුළුවන් අන්න එහෙම කිව්වොත් තමයි මේ ප්‍රකාශනය අංග සම්පූර්ණ ප්‍රකාශනයක් එහෙම නැතුව මම මේ ජීවිතේ නිවන් දකින්න මට ඕන වෙච්ච පමණට මට යෝජනා කරන්න බෑ අරුණ මනතුංග මහත්මයාට මහත්මයාත් නිකන් තව තව ප්‍රමාද වෙවි ඉන්න එපා අනිවාර්යෙන් මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න උත්සාහ කරන්න කියලා මට යෝජනා කරන්න පුළුවන් කමක් නැහැ මට කියන්න පුළුවන් හැබැයි ඒක අර සාර්ථක අර්ථ සම්පන්නද නැද්ද කියලා තීරණය වෙන්නේ මහත්මයාගේ ප්‍රාර්ථනාව අනුවයි ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් හැටියට අපිට යෝජනාවක් කරන්න පුළුවන් අනිත් අයට ඔයගොල්ලෝ උත්සාහවත් වෙන්න හැබැයි ඒ ඒ යෝජනාව ඥාන සම්පන්න අංග සම්පූර්ණ යෝජනාවක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අර අහන කෙනා අමාරු වෙන්න පුළුවන්. අමාරු කියන්නේ එහෙම තත්ත්වයන් අපි හුඟක් දකින නිසා එහෙම කියන්නේ. උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ දැන් මේත දශක දෙකකට විතර අවුරුදු 20කට විතර ඉහතදී සියලු දෙනාම මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් ඊට මේ ඊට පස්සේ ඇති ඇතිවෙච්ච අලුත් ප්‍රවණතාවත් එක්කලා ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. එතකොට ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කිරීම ශ්‍රේෂ්ඨයි. මොකද තවම ගෞතම බුද්ධ ශාසනය තියෙනවා. මේකදී උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර මෛත්‍රී බුද්ධ ශාසනය තුල නිවන් දකින්නවා කියන නිශ්චිත වශයෙන් ඉලක්ක කරගෙන ආපු අය පවා සමහර විට මේ අලුත් ප්‍රවණතාවයත් එක්කලා ඒ ප්‍රාර්ථනාව යටපත් වෙලා මේ රැල්ලත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට අර තමන්ගේ පැතුම ඉටු කරගන්න අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කළ යුතු බොහෝ දේවල් ගිලිහෙනවා මේ මෙතන අලුතෙන් දඟලන්න කියලා. ඒ අය තමන්ගේ පැතුමට අනුව තව පුහුණු කරගත යුතු පසුබිම හදාගත යුතු ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් වෙනත් සසුනක ප්‍රාර්ථනා කරනවා කියලා අපි හිතමුකෝ ආනන්ද හාමුදුරුවෝ වගේ ධාරණය පිළිබඳව ස්මෘතිය පිළිබඳ යම් වැඩ වැඩ කොටසක් කරන්න ප්‍රාර්ථනාවක් ඇතු යනවා. එතකොට ඒතනත්තාට පාරමිතා පිළිලා තිබුණාට විතරක් හරියන්නේ නැහැ. ඒතනත්තා පුහුණු කරන්නට ඕන අර ධාරණය පිළිබඳ ස්මරණය පිළිබඳ ඒ කෞශල්‍ය තව දියුණු කරනවා. මොකද එතනට ඔහු යන්නට අපේක්ෂා කරන්නේ. එතකොට දැන් කෙලස් ප්‍රහාණය කරන්න ඔහුට දැන් තව දැන් මේ වෙනකොට සුදුසුකම් හැදිලා තියෙනවා පාරමිතාවස. එතකොට මේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඕනනම් ඔහුට කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන් කියන ප්‍රකාශනය හරි. හරි උනාට ඔහුගේ ප්‍රාර්ථනාව තියෙන වෙනතනක නම් ඒ ප්‍රාර්ථනාව හරියට ඔහුට පැහැදිලි නැති තැනක වෙනත් ප්‍රවණතාවයකට වෙනත් ප්‍රවාහයකට ඔහු එකතු වුණොත් අර මෙතන උත්සාහ කළාට මෙතන නිවන් දකින්නෙත් නෑ පැතුම වෙන තැනක නිසා ඊට පස්සේ ඒ එතන ප්‍රාර්ථනාවට අදාළ සාධක ටික අවශ්‍ය විදිහට ගොඩනගා ගන්නෙත් නෑ මොකද මෙතන නිවන් දකින්න කියලා මේකත් එක්ක පැටලලා දඟලන නිසා. ඒක හරි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන මේක මේ මට ඕන නිසා මෙහෙම කියනවා නෙමෙයි. මේ කියන්නේ මේ සාධකත් එක්කලා ගොනු කරගෙන මේ ප්‍රාර්ථනා සහ සාධක මේවා එකට යාවෙන්නට ප්‍රාර්ථනාව වෙන තැනක තිබිලා සාධකයේ වෙන එකක් වෙලා හරියන්නේ නැහැ. එතකොට ප්‍රාර්ථනාවට අනුකූල වෙන්නට ඕන සාධක. ඒකයි අර උපාය කෞශල්‍ය කිව්වේ. ඒකයි අපි පසුගිය සතියේ කතා කළේ අනිවාර්යෙන් අපි යන ඉලක්කය මොකක්ද? පැතුම මොකක්ද? නිෂ්ඨාව මොකක්ද? හරියට ඒක තේරුම් ගන්න. ඒකට අනුකූලවයි අපි පුහුණු කළ යුතු ධර්මවල විශේෂතා තීරණය. හැබැයි කාටත් මේ මූලික පසුබිම අවශ්‍යයි. දාන සීල නෛෂ්ඨාම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මූලික පදනම කාටත් අවශ්‍යයි. ඒ පදනම තුල විශේෂතා මොනවද කියලා තීරණය වෙන්නේ ඔහුගේ ප්‍රාර්ථනාවේ විශේෂතාවයක් තියෙනවා. එතකොට යම් කෙනෙකුට එහෙම විශේෂතාවයකට ඉලක්කයක් නැතිනම් ඒ තනත්තා මෙහිදී මේක නිමා කර ගැනීමේ අදහසින් උත්සාහ කිරීම හොඳයි. එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට අර වෙන තැනක පැතුමක් තියෙන කෙනා මෙතන උත්සාහ කරන්න ඕනේ නැද්ද? මේ ඒ තැනටත් මෙතන උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ උත්සාහ කිරීමෙන් තමයි ඔහුගේ ගුණාංග ටික වැඩෙන්නේ. ඒ නිසා මේ ජීවිතේම මම නිවන් දකින්නවා කියලා උත්සාහ කරන කෙනාට අර සාංශාරික ශක්තිය යම් ප්‍රමාණයක් අවදි වෙනවා. හැබැයි ප්‍රාර්ථනා පටලව ගත්තොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා. තමන්ගේ නිශ්චිත ඉලක්කය. දැන් අපි ඔරුවක් එහෙම නැත්නම් වාහනයක් පදවගෙන යනකොට මම අසවල් තැනටයි යන්නේ කියලා හරියට ඉලක්කය තියාගෙන ගිහිල්ලා අතරමඟදී ආ මේ පාර කෙටි මේ පාර කෙටි කියලා අපිට හිතන හිතන පාරවල් වල දැම්මොත් ඊට පස්සේ වෙන පටලවිල්ලක් එන්න පුළුවන්. දන්නවනම් කමක් නැහැ. මේ පාර ගිහිල්ලා මෙතනටයි වැටෙන්නේ. ඒ නිසා මට යන්න ඕන මෙතනටයි මේ පාරෙන් ගියොත් මෙතනටයි වැටෙන්නේ. එතකොට දැන් මෙතන මේ හරස් පාරක් තියෙනවා මේකෙන් ගියොත් අතට වැටෙනවා ඇති කියලා හිතාගෙන එහෙම ගිහින් හරියන්නේත් නැහැ. තමයි යන්න ගිය ඉලක්කය වෙනස් කරලා මෙන්න මේගොල්ලෝ මෙහෙන් යන්න කතා කරනවා එහෙනම් එහෙන් යන්න බලන්න කියලා එහෙම යනවා නම් ඒතනත්තාට නිශ්චිත ඉලක්කයකට යන්න ගොඩාක් ප්‍රමාද වෙන්නට පුළුවන් සහ ගැටලු ගොඩක් නිර්මාණය වෙන්න පුළුවන්. එනිසා තමන්ගේ ඉලක්කය හඳුනා ගන්නට ඕන ප්‍රාර්ථනා වශයෙන් එතකොට මේ බඳු විශේෂ ප්‍රාර්ථනා තියෙන අයත් නැති අයත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල උත්සාහවත් වෙන්නට ඕන කුමක් සඳහාද අදාළ පාරමිතා ධර්ම සහ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්න. එතකොට මේ දියුණු කිරීමේදී ඒක නිනව නැතුව කරනවට වඩා වැදගත් වෙනවා හරියට ඉලක්කය හඳුනාගෙන ඉලක්කය දැනගෙන කිරීම. එතකොට දැන් අපි දන්නේ පාරමිතා කොච්චර වෙන්නලා තියෙද කියලා. හැබැයි අපිට අපේ මනස පරීක්ෂා කළොත් අපිට යම් ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන් පාරමිතාවල වැඩිච්ච ප්‍රමාණය කොච්චරද කියලා මට තීරණය කරන්න බැරි වුණාට මගේ ප්‍රාර්ථනාව තුළ විශේෂ ප්‍රාර්ථනාවක් තියද නැද්ද කියන එක Tamanට ඕන උත්සාහ කළොත් සිහි කරන්න පුළුවන්. ඉතින් එහෙම සිහි කරගෙන ප්‍රමාද වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. එහෙම උත්සාහ එහෙම සිහි කරගෙන ඒකට ගැළපෙන හැටියට මේ ගුණ ධර්ම හසුරුව ගන්නට ඉලක්කගත කර ගන්නට අපි දක්ෂ වෙන්න. එහෙමයි අපට අපට පොදුවේ කියන්න පුළුවන් මේ පැතුම් ඇතත් එකයි නැතත් එකයි හැමෝම මේ ජීවිතේ උත්සාහ කරන්න කියන එක පොදු උපදේශයක්. ඒක පොදු උපදේශයක්. හැබැයි ඒ අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන්න කියලා එහෙම යෝජනා කරනවා නම් ඒක අර පුළුල් ඥාන සම්පන්න ප්‍රකාශනයක් නෙමෙයි කියන එකයි කියන්නේ ඒක අංග සම්පූර්ණ ප්‍රකාශනයක් නෙමෙයි. ඒක යෝජනාවක් හැටියට අපිට කරන්න පුළුවන් හැම දෙනාම මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න උත්සාහ කරන. හැබැයි ඒක වඩා ප්‍රශස්ත වෙනවා. ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ තමන්ගේ ප්‍රාර්ථනා හරියට හඳුනා ගන්න. හඳුනගෙන ඒ ප්‍රාර්ථනාවට අනුකූලව මේ ගෞතම බුද්ධ ශාසනය තුල වෑයම් කරන්න හැම විටම වීර්ය කරන්න අවශ්‍ය ಗುಣධර්ම ටික මතු කරගන්න. එහෙමයි සාමිනහස. එතකොට එතකොට අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට ඒගොල්ල කියන්නේ දැන් ඔබේ අපිට කාටවත් දැනගන්න බෑ අපේ ප්‍රාර්ථනා කොච්චර වැඩිලාද කියලා. එතකොට ඒ නිසා ඔක්කොම try කරන්න දැන් මේ නිවන් දකින්න කියන එකේදී දැන් ස්වාමීන් වහන්සේ කියපු දේ වැදගත් කරුණු දෙකක් මත උනා. ඒ කියන්නේ හරි එහෙම තමයි උත්සාහ කරන්න ඕනේ මොන ප්‍රාර්ථනිය තිබ්බත් හැබැයි දෙකම දියුණු වෙන්න ඕන කියන එක නේද? ඒ කියන්නේ අන්න ඒ කියන්නේ දැන් මෙතනදී මම කියන්න උත්සාහ කරන්නේ අපිට යම් කිසි කෙනෙක් කියනවා නම් ඉතින් මගේ ප්‍රාර්ථනා මොකක්ද කියලා මම දන්නේ ඒ නිසා උත්සාහ කරනවා. එහෙමනම් එයා නිනව් නැතුව යන කෙනෙක්. තමන්ගේ පැතුම මොකක්ද කියලාවත් තමන්ගේ ඉලක්කය මොකක්ද කියලාවත් දන්නේ නැතුව යන කෙනෙකුට මොන නිවනක්ද? එතකොට ඒ කියන්නේ ඒ තරමටවත් ඒ තනත්තාගේ සති සම්පජඤ්ඤේ වැඩිලා නැතිනම් ඒ කියන්නේ ඔහු බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න තරම් ඔළුවෙන් හිටගෙන දැඟලුවා වුණත් එයාගේ මනස සුදුසුකම් ලැබලා නැහැ. ඒ කියන්නේ නිකන් දල වශයෙන් දැන් පාරමිතා කොච්චර දුරට අපට ප්‍රමාණය මනින්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රමාණය මනින්න බැරි වුණාට එයාට තමන්ගේ ඉලක්කය ගැන යම් අදහසක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කය ගැන අදහස සම්පූර්ණ වෙන්නත් බොහෝ කාලයක් යනවා. සම්මා සම්බුදු කෙනෙකුට මම බුදු වෙනවා කියන මේ පැතුම හරියට තහවුරු වෙන්න අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ගැන කියනවා උන්වහන්සේ මනෝ ප්‍රනිධාන සහ වා ප්‍රනිධාන එතකොට ප්‍රනිධාන කියලා කියන්නේ මේ ප්‍රාර්ථනා. එතකොට මනෝ ප්‍රනිධාන කියන්නේ සිතින් ප්‍රාර්ථනා කරනවා. වා ප්‍රනිධාන කියන කියන්නේ වචනයෙන් කිය කිය ප්‍රාර්ථනා කරනවා. එතකොට මනෝ ප්‍රනිධාන පිරූ බව සඳහන් වෙනවා සත් අසංඛ්‍ය කල්පලක්ෂයක්. අසංඛ්‍ය හතකුත් කල්පලක්ෂයක් සිතින් ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ නව සංඛ්‍ය කල්පලක්ෂයක් වචනයෙන් කිය කිය. අසංඛ්‍ය නවයකුත් කල්පලක්ෂයකුත්. එතකොට ඔක්කොම එකතු කරාම දහසය අසංඛ්‍ය කල්පලක්ෂ දෙකක්. එතකොට කල්ප ලක්ෂ දෙකකුත් අසංඛ්‍ය 16ක්. අසංඛ්‍ය 16ක් කියලා කියන්නේ තවත් එතන කල්ප හතරක්. එතකොට කල්ප 16යි කල්ප ලක්ෂ දෙකයි කල්ප 16යි. මේ විදිහට ගත්තා. එතකොට එච්චර කාලයක් ගත වෙලා තියෙනවා උන්වහන්සේට තමන්ගේ පැතුම තහවුරු කරගන්න. දැන් ඒ මට්ටමට ශ්‍රාවකයෙකුට ගත වෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් ගන්න. මේකෙන් අදහස් කරන්නේ ප්‍රාර්ථනාව සිද්ධි කරගන්නට ඕනේ. ඒක තහවුරු කරගන්න ඒ තහවුරු කර ගැනීමත් එක්ක තමයි ඒකෙන් ගිලිහෙන්නේ නැතුව ඒ ඉලක්කය මත ඉඳගෙන කටයුතු කරන්න. මං යන්නේ හවල් තැනටයි. ඒක නිතර සිහි වෙන්නට ඕන. ඒක මතක් වෙන්නට ඕන. ඒතකොට ඒක මතක් වෙන්නේ නැහැ කියනවා නම් එතන කරුණු දෙකක් තියෙන්නට ඕන. එකක් තමයි ඒක මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම විශේෂ පැතුමක් නැති කෙනෙක්. අනිත් එක තමයි එහෙම මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන් ප්‍රාර්ථනාවක් තියනවා ඒක තාම ශක්තිමත් වෙලා නැහැ. ඉතින් ප්‍රාර්ථනාව තිබිලා ශක්තිමත් වෙලා නැතුව මතක් වෙන්නේ නැත්නම් ඒතනත්ත කොහෙත්ම තාම මනස පුහුණු වෙලා නැහැ ප්‍රාර්ථනාවක් නැතිකම නිසා නම් එහෙම සිහි වෙන්නේ නැත්තේ ඒතනත්තාට අර ඉඩ ලද තැන ප්‍රයෝජන ගන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා දැන් අපි හඳුනා ගන්න ඕන අපේ මනස අවදි කරලා අර දුර්වල මට්ටමේ ඉන්න ඉතින් දැන් මේව හඳුනා ගන්නත් අපි මේ මගට එදෙන්නට ඕන. ඉතින් ඒකයි මම කිව්වේ දැන් අර භාවනාචාර්යවරු කියන්නේ හැමදෙනාම මෙතනින් මෙතන උත්සාහ කරන්න. ඒක හරි. ඒක හොඳ ප්‍රකාශනයක්. හැබැයි සියලු දෙනා අනිවාර්යෙන් මෙතනින් ගොඩ යන්න පුළුවන්. ඒතකොට ඒක ඉලක්ක කරගන්න. එහෙම කියනවනම් ඒ ප්‍රකාශනය નિවරදි නැහැ. ඒක අංග සම්පූර්ණ නැහැ. එතන අර හැම පැත්තම ආවරණය වෙලා නැහැ. ඊට වඩා අපි සබුද්ධිකව ඒ දිහා බලන්නට. ඉතින් කෙනෙක් තර්ක කරන්න පුළුවන් එච්චර සබුද්ධිකව බලන්න මහජනතාව සමත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ඔය පුළුවන් හැටියට උත්සාහ කරන්න කියලා. ඉතින් ඒ වගේ සරල ප්‍රකාශනයක් නම් අපි කරන්නේ ඒක ගැටලුවක් නෑ. නමුත් අපි දැන් මේ කතා කරන්නේ පාරමිතා ගැනනේ. ඒතර පාරමිතා ගැන කතා කරනකොට අපි මේවායේ තියෙන විශේෂතා මේ ප්‍රභේද හරියට හඳුනා ගන්න ඕන. එහෙම නැති වුණොත් අපි ගොඩක් වෙලාවට මම්මුලා වෙනවා. මොකද මේ ප්‍රාර්ථනාව කියන එක තුල හරියට පටලවා ගන්නවා. එක එක ආත්මවල එක එක ප්‍රාර්ථනා කරනවා. සමහර ආත්මවල බුදු කෙනෙක් හමු වෙච්ච අවස්ථාවල බුද්ධාශ්චර්ය දැකලා තමනුත් බුදු වෙන්න ප්‍රාර්ථනා කරලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබනවා දැක්කන් පස්සේ මමත් ඒක හොඳයි කියලා එහෙම ප්‍රාර්ථනාවක් කරලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න ඕන කියලා හිතනකොට එහෙම හිතෙන්න පුළුවන්. එතකොට එහෙම ආපු කෙනාගේ විශේෂත්වයක් තියෙනවා ඒකද මේකද මේකද කියලා විටින් විට එක එක જાති මතක් වෙනවා. එතකොට ඒ තනත්තාගේ අවධානය එක එක පැත්තට යොමු වෙනවා. අර නිශ්චිතව එක තැනක පිහිටන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඒ තනත්තා ගොඩක් අර දුර්වල මට්ටමකයි පවතින්නේ. එතකොට එහෙම විශේෂ පැතුමක් නැතිනම් ඒ තනත්තාට ඉක්මනින් මේ භවය තුල නිවන් දකින්න ඕන කියන කාරණය තමන් තුළින් මතු කරගන්න පහසුයි. ඒ සඳහා අර ගුරුවරුන්ගේ උපදේශය විශේෂයෙන් වැදගත් වෙනවා. නිසා පොදුවේ අපි කාටත් පොදු ප්‍රකාශනයක් හැටියට හැම දිනාම මේ ලැබිච්ච බුද්ධ ශාසනය තුල ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න කියන ප්‍රකාශනය කාටත් වඩා නිවැරදි ප්‍රකාශනයක්. එතකොට ඒක තව විග්‍රහ කරලා අංග සම්පූර්ණව ප්‍රකාශ කරනවා නම් තම තමන්ගේ ප්‍රාර්ථනා හරියට හඳුනාගෙන ඒ අනුව මේ ගෞතම බුද්ධ ශාසනය තුල වෑයම් කරන්න. ඒතර මෙතන නිවන් දකින්න පුළුවන් කෙනාට ඒ එහෙම කරන්නට පුළුවන්. වෙනත් තැනක පැතුමක් තියෙනවා ඒ ප්‍රාර්ථනා හරියට හඳුනාගෙන ඒක ඉලක්ක කොටගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල වෑයම් කරන්න අවශ්‍ය ධර්ම ගොඩනගා එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි. ත්වන් සරණයි.